නම බුද්ධාය තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම සුපුරුදු විදිහටම අද දවසේදීත් ඔබ අපි මේ විදිහට මුණ ගැහෙන්නේ ධම්සරණී සදහම් පිළිසඳර තුලින්. කාන්තා අපිටම වෙන්විච්ච වැඩසටහනක් විදිහට තමයි ධම්සරණී සදහම් පිළිසඳර ඔබ අපි හැම කෙනෙක්ම දැනගෙන හඳුනාගෙන තිබෙන්නේ. ඉතින් අද දවසේදීත් සූදානම් අපි විවිධ ගැටලු, විවිධ ප්‍රශ්න, කාන්තා ජීවිතයට එල්ල වෙන බාධා මේ සියල්ලක් පිළිබඳවම කතා බහ කරමින් මේ කාරණාවන් වලට අපි ධාර්මිකව ධර්මානුකූලව කොහොමද විසඳුම් හොයාගන්නේ? ඒ ධර්ම කරුණු කොහොමද අපේ ජීවිතවලට ගලපාගෙන අපි කටයුතු කරන්නේ? ප්‍රායෝගික ජීවිතය ගත කරන අපි හැම කෙනෙකුටම ගිහියන් විදිහට මොන වගේ කරුණු තුලින්ද අපේ ජීවිත සකස් කරගන්න පුළුවන් වෙන්නේ? සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ කියන වග අපි ඔබට පැහැදිලි කරලා දුන්නා. ඉතින් අදත් එහි තවත් දවසක් අලුත් දවසක් විදිහට අපි ඔබට සූදානම් තවත් වැදගත් වෙන කාරණාවන් පිළිබඳව පැහැදිලි කරන්නට ඊට පෙර අපි ප්‍රථමයෙන්ම මේ ස්ථානයට වැඩම කළ අපේ ගෞරවනීය පින්වත් මෑණියන් වහන්සේව ප්‍රථමයෙන්ම අපි පාද නමස්කාර පූර්වක පිළිගනු ලබන අවසරයි පින්වත් මෑණියන් වහන්ස නමෝ බුද්ධාය දැන් අද දවසේ අපි කතා බහ කරන මාතෘකාව පිළිබඳව දැනටමත් ඔබ කල්පනා කරනවා ඇති හැමදාමත් වගේ අපි විවිධ මාතෘකාවන් ඔස්සේ කතා බහ කරා විවිධ පරාසයන් ඔස්සේ කාන්තාව අපිට මුණ ගැහෙන ගැටලු පිළිබඳව කතා බහ කරා. ඒ අතරින් අපි හිතුවා අද ටිකක් වෙනස් විදිහේ කතා බහක් ගොඩනගන්නට ඕනේ කියලා. හේතුව වර්තමානයේ වෙනකොට අපි හැම කෙනෙක්ම මේ සාමාන්‍ය ජීවිතය තුළ අපි කොහොමද මේ ධර්මයේ ගලපාගෙන කටයුතු කරන්නේ කියන කාරණාවන් පිළිබඳව සඳහන් කළා. පැහැදිලි කරනවා. හැබැයි මේ දේවල් එක්කම අපි හිතුව කතා බහ කරන්නට ඕන කියලා මේ මිත්‍යා දෘෂ්ටිය කියන කාරණාව පිළිබඳව. මොකද මේ මිත්‍යා දෘෂ්ටිය කියන කාරණාව ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් වර්තමානයේ වෙනකොට මේ මිත්‍යා දෘෂ්ටියේ බැහැගෙන තමයි කටයුතු කරන්නේ. මම හිතන්නේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් නිරන්තරයෙන් අපිට අවවාද අවවාද අනුශාසනා ලබා දෙනවා මේ කරණාව සම්බන්ධයෙන්. ඉතින් අපි හිතුවා අද දවසේදී මේ මිසදිටුව සරණ යාම පිළිබඳව කතා බහ කරන්න ඕනේ කියලා. මොකද මේකේ වැඩි නැඹුරුවක් තියෙන කාන්තා පාර්ශවේ. එනිසාම තමයි අපි හිතුවේ මේ කාන්තා පාර්ශවයේ මඟ පෙන්වන අය විදිහට මේ සමාජය තුළ වැදගත් චරිතයක් එහෙම නැත්නම් ප්‍රධාන චරිතයකට පනපවන නිසාවෙන් අපි හැම කෙනෙක්ම නිවැරදි විදිහට කටයුතු කළොත් තමයි අනාගතයට අපිට මේ දේවල් දායාද කරන්නට හැකියාවක් තියෙන නිසා අපි හිතුවා අද දවසේ මේ මිසදිටුව සොරණ යාම කියන කරණාව පිළිබඳව කතා බහ කරන්නට. පිනත් මෑණියන්ස මේ කතා බහ අපි මුලින්ම ආරම්භ කරන්න ඕන මොකක්ද මේ මිත්‍යා දෘෂ්ටිය කියන තැන ඉඳලම. ඒක ගැන පැහැදිලි කිරීමක් කරොත් මම හිතනවා අර මේ වෙලාවේ බලාගෙන ඉන්න හැම කෙනෙකුටම අපි මේ වචනයෙන් කියනවට වඩා මොකක්ද මේ වචන ආර්ථය කියලා පැහැදිලි කිරීමක් කරොත් ඒක ගොඩාක් පහසු වේවි කියලා. අවසරයි. පරම පූජනීය කල්යාණ මිත්‍ර මාගේ පින්වත් ගුරු දේවයන් වහන්සේට මාගේ ගෞරව ආදර නමස්කාරය වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම ටිරේෂා මිත්‍යා දෘෂ්ටිය කියන වචනේ අර්ථය අපිට කියලා දුන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මිච්ඡා දිට්ඨිකෝ විපරීත දස්සන. මිත්‍යා දැක්මේ යුක්තයි එයාගේ දැක්ම විපරීතයි. ඒ කියන්නේ එයා දකින්න ඕනේ විදිහට නෙමෙයි. කියන්නේ මේ ලෝකේ යම්කිසි ධර්මතාවයක් තියෙනවා. මෙලෝ කියන්නේ යම්කිසි රටාවක් තියෙනවා. මෙයාගේ මේ දැක්ම ඒ රටාව ඉක්මවා ගියප එකක් ඊට ප්‍රතිවිරුද්ධ එකක්. භාග්‍යතුනාස්සේ දේශනා කරන මේ මිත්‍යා දෘෂ්ටිය නත්ති දින්නම්. මිත්‍යා දෘෂ්ටිය ගත්ත කෙනා දානේ විපාක පිළිගන්නේ ඊළඟට නත්ති යෙට්ටම් මේ පුද පූජාවල විපාක තියෙනවා කියලා පිළිගන්නේ. අපි ගත්තත් භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරාම දන්පැන් පූජා කරාම භාග්‍යතුන් වහන්සේ උදෙසා යම් යම් පුද පූජාවන් කරාම ඒ වගේ විපාක තියෙනවා කියලා පිළිගන්න. ශ්‍රාවක සංඝ රත්නිය උදෙසා පුද පූජාන් පැවැත්වුවා කියලා විපාක තියෙනවා කියලා පිළිගන්න. ඊළඟට ගරු සත්කාර කළ යුතුයයි මේ ලෝකෙ ඉන්නවා. ඒ අයට ගරු සත්කාර කරාට ඒ වගේ යහපත් විපාක තියෙනවා කියලා පිළිගන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කර මෙතන කරුණු 10ක් දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරා නත්ති සුකට දුක්කටාන කම්මාන පලං විපාකෝ. ඒ කියන්නේ මේ යහපත් දෙයක් කරොත් එහෙම සැප විපාක දෙනවා. අයහපත් දෙයක් කරොත් දුක් විපාක උරුම කරලා දෙනවා. මේ පින්පව් වල කලුසුදු විපාක තියෙනවා කියලා විශ්වාස කරන්න. ඊළඟට නත්ති අයන් ලෝකෝ. මේ ලෝකේ කියලා දෙයක් තියෙනවා කියලා විශ්වාස කරන්න. නත්ති පරෝ ලෝකෝ. පරලෝකයක් ඒ කියන්නේ අපි මේ ජීවත් වෙනවා අපි මැරුණාට පස්සේ ආයෙ උපතක් කරා යනවා පරලෝක කියලා දෙයක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ මේ ජීවිතෙන් ඔක්කොම ඉවරයි කියලා තමයි හිතන් ඉන්නේ මිත්‍යා දෘෂ්ටි කෙනා ඊළඟට දේශනා කරන භාග්‍යතුන් වහන්සේ නත්ති මාතා නත්ති පිතා මනුස්ස ජීවිතය ලැබපු කෙනෙකුට අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා තමන්ව බිහි කරපු තමන්ට ජීවය දුන්න අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා ඒ කෙනා කෙරෙහි ගෞරවයෙන් පිළිපදින්න ඕනේ නැත්තම් පව් රැස් වෙනවා කියන කාරණය විශ්වාස කරන්නේ. ඊළඟට නත්ති පිතා තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නා මේ ලෝකේ අම්තා පිරිමි ඉන්නා දේ සියලු දෙනා අතරේ පියා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ පියාට අපෝපස්ථාන පුද සත්කාර ගෞරව සම්මාන කරාම විශේෂ විපාක තියෙනවා. ඒ තාත්තට අගෞරව කරොත් ගැරහුවොත් දුක් විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ. ඊළඟට නත්ති සත්තා ඕපපාතික. දැන් උපත් තියෙනවනේ තිරේෂා හතර ආකාරයකින් බිත්තර තුල උපදින සත්වයේ ඉන්නවා මව කුසින් උපදින සත්වයේ ඉන්නවා ඊළඟට තෙත් පරිසරයේ උපදින සත්වයේ ඉන්නවා භාගතුනාසේවා දාලා ওই සත්ත්ව කොටස් තුනත් හතරවෙනි කොටස තමයි ඕපපාතික සත්වයන්. ඔය කියන කාරණා තුන ඉක්මවා කර්මානුරූප තමන්ගේ ශරීර අවයවත් එක්ක පහළ වෙන අය ඉන්නවා උපපාතික සත්‍යයන්. ඒ බඳු සත්‍යය ඉන්නවා කියලා විශ්වාස කරන්නේ. ඊළඟට නත්ති සමන බ්‍රාහ්මණ සම්මාගත සම්මාපටිපන්න. ඒ කියන්නේ යහපත් මාර්ගයට පිළිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණය ඉන්නවා. යේ ඊමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඥා සච්චිකත්වා පවේදේති. මෙලවත් පරලොවත් Tamanගේ සොකී අවබෝධයෙන් සාක්ෂාත් කොට ප්‍රඥාවෙන් දැකලා ලෝකේ අවබෝධ කරගෙන වාසය කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නේ. කියන්නේ තථාගතරත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා මේ ලෝකයේ තුන් ලෝකයේ දින පුත්තමෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ. ඊට භාග්‍යතුන් මේක මිත්‍යා දෘෂ්ටිය. ඒත් ටිරේෂ දැන් මිත්‍යා දෘෂ්ටිය කියන මේ කරුණු 10න් යුක්ත දැක්මේ යුක්ත කෙනා මේකට ඇතුළත් වෙච්ච කෙනා තමයි නැකත් පස්සේ යන්නේ. කේන්දර පස්සේ යන්නේ. දැන් අපේ සමාජයේ මිත්‍යා දෘෂ්ටි කියලා අපි කතා කරනකොට අපේ සමාජය තුළ අපිට ගොඩාක් අපිට මතකිර නැගෙන දේවල් තමයි නැකත්, කේන්දර, ග්‍රහාපල. ඊළඟට අනවින කොඩිවින. ඊට පස්සේ ඒ වගේ දේවල් තමයි මිත්‍යා දෘෂ්ටියත් එක්ක ප්‍රබලවම ප්‍රකට වෙලා පේන්නේ. ඒතර ඕවා පසුපස හඹා යන්න හේතුව තමයි තමන්ගේ දැක්ම තුළ අර කියන මිත්‍යා දෘෂ්ටික දැක්ම තිබීම. මෙලෝ පරල විශ්වාස නොකිරීම අම්මා තාත්තා විශ්වාස කරන. ඒ කියන්නේ ඒ ඔක්කොම පදනම් වෙලා තියෙන ටිරේෂා සම්මා සම්බුදු කෙනෙක් සියල්ල අවබෝධ කරලා ධර්මය දේශනා කරනවා කියන අවබෝධය නැතිකම. ඒතර අන්තිම කරුණත් එක්ක බැඳිලා තමයි අනිත් සියලුම කරුණ තියෙන්නේ. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිය කියන එක ඒ විදිහට තමයි භාග්‍යතුන් විග්‍රහ කරලා තියෙන්නේ. ඔනේ නිසා ඔබ නොහිතා කරපු කියපු දේවලුත් පිනත් මෑණියන් වහන්සේ පැහැදිලි කරනකොට ඔබට හිතෙනවා නම් ආ මම මෙච්චර කල් කරපු දේවල් මේවා මිත්‍යා දෘෂ්ටිකයිද කියලා ඔන්න දැන් ඔබට තීරණය කරන්න පුළුවන් ඔබ කරපු කියපු දේවල් කොයි කොටසකද ඔබ දාගන්නේ කියලා. එහෙම වුණොත් ඔබට පුළුවන් පැහැදිලි කරලා වෙන් කරලා හඳුනගන්න Taman කොයි පැත්තද ඉන්නේ කියලා. මිත්‍යා දෘෂ්ටික වෙනවද? එහෙම නැත්නම් මේ භාග්‍යවතුන් වහන්සේගේ සරණ අපිට තියෙනවා. අපි මේ තිසරණේ සරණ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීපු දර්ශනයට අනුව ක්‍රියා කිරීම නොවේ කොහේද වැදගත් කියන කාරණාව ඔබට බොහෝම හොඳින් වැටහෙවි අවබෝධ වේවි. පින්නත් මෑනස් අපි මීළඟට කතා කරන්න ඕන දැන් ලෝකේ දිහා බලනකොට විවිධ ඇදහිලි වර්ග තියෙනවා. විවිධ විශ්වාසයන් තියෙනවා. දැන් මේවා අපේ රටට එන්න කලින් අපි දන්නවා ලෝකේ විවිධ වූ රටවල් වල විවිධ වූ ඇදහිලි ක්‍රම විවිධ වූ විශ්වාසات එක්ක තමයි පසුගාමීව පසුකාලීනව විවිධ වූ ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මුල් කාලීනව මිනිස්සු ගස්කල් වලට වැඳලා තියෙනවා, ඉරහඳ තාරකා වලට වැඳලා තියෙනවා. ඊට පස්සේ අය විවිධ වූ දේවල් සිතින් මවාගෙන වන්දනාමාන කරා කියලා අපි අහලා තියෙනවා. එහෙම නැත්නම් රූපයක් නිර්මාණය කරලා මේක තමයි අපි අදහන ආගම නැත්නම් අපි අදහන දෙවියා කියලා ඒ අය වන්දනාමාන කරලා තියෙන විවිධ නම් ඒවට යොදා ගනිමින් පිනත් මෑණිනස දැන් මේ ගැන කතා කරනකොට මේ විදිහට විවිධ ඇදහිලිවල පිහිට පතන්න මිනිස්සු මේ තරම් නැඹුරු වෙලා තියෙන්නේ. ඇයි පින්නත් ස්වාමීන් වහන්සේ. ඔව් ටිරේෂා භාග්‍යතුන් වහන්සේ හරිය ලස්සනට ඔකට ගාථාවලින් දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච. ආරාම රූක චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා. කියන්නේ මේ බොහෝ කොට මිනිස්සු සරණ යනවා ගස්ගල්, දේවාල, දේවිවරු කියලා එක එක දේවල් සරණ යනවා. මනුස්සා භය තජ්ජිතා. බයටපත් වෙච්ච මිනිස්සු. එහෙනම් තිරේෂා යම් දෙයක සරණක් හොයන්න හේතුව තමයි මිනිස්සයා යමකින් බියටපත් වීම. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නේතං කෝ සරණං කේම නේතං සරණ මුත්තම. නේතං සරණ මාගම සබ්බ දුක්ඛ පමුජ්ජති. හැබැයි මේ විදිහට ගස්ගල් විවිධ ඇදහිලි විවිධ දේවල් අදහ අදහ ගියා කියලා බියටපත් වන මිනිස්සයා ඒක සැබෑම සරණ නෙමෙයි. ඒක සැබෑම පිහිට නෙමෙයි. ඒ සියලු දුකින් නිදහස් වීමක් ඒකෙන් බලාපොරොත්තු වෙන්න බෑ කියලා. එහෙනම් ඊළඟ කාරණේ දුකෙන් නිදහස් වෙන්නයි මේ සත්‍යය යමක් අදහන්නේ. يعني දුක තමයි දුක්ඛ මස්ස මහ බයං කියන භාග්‍යවතුන් දේශනා කරේ. දුක තමයි මේ ජීවිතයේ තියෙන මහා බය. අපි දුක ගැන කතා කරොත් ටිරේෂා ඇතර මේ ලෝකේ පුරා පැතිරලා තියෙනවා උපන් සත්වය ලෙඩ වෙනවා. වයසට යනවා. එක එක ව්‍යසන වලටපත් වෙනවා. හිතාගන්න බැරි විදිහට අතුරු ආන්තරාවට මේ මොලෝක සත්වය මෝන දෙනවා. තමන්ගේ ප්‍රිය අයගෙන් හිතාගන්න බැරි වෙලාවල් වල වෙන් වෙනවා. තමන්ට අප්‍රිය අමනාප අයත් එක්ක හිතාගන්න බැරි වෙලාවල මේ සත්‍යයට එකතු වෙලා දුක් විඳින සිද්ධ වෙනවා. ඒතර මේ වගේ මහා දුක් ජාලයක තමන් මේ සැපයක්ය තමන්ට රැකවරණයක්ය කියලා තමන් හොයාගෙන යන දේම ඒ මිනිසයාට මහා දුකක් පීඩාවක් හිතාගන්න බැරි කරදරයක් උරුම කරලා දෙනවා. ඒතර මේ වගේ ප්‍රශ්න ගොඩකට සත්‍ය උපන් සත්‍ය මෝන දෙනකොට ඒ කෙනාට සරණක් ඕනේ. ඒ කෙනාට පිහිටක් ඕනේ. එයාට ඒ බයෙන් නිදහස් වීමක් ඕනේ. එතකොට එයාට කවුරු හරි කීවොත් මෙන්න මේ දේ සරණ යන්න මේ කෙනා සරණ යන්න මෙතන පිහිට හොයන්න ඔයාට රැකවරණයක් තියෙනවා කියලා එයා ඒක සරණ යන එක සාමාන්‍ය දෙයක්. එතකොට ටිරේෂා මේ විවිධ ඇදහිලි, විවිධ ආගම්, විවිධ දේවල් මේ සත්‍යයේ ජීවිතවලට උපන් කෙනාගේ ජීවිතවලට රැකවරණයක් කියලා අදහා ගන්න හේතුව තමයි තමන් විඳින දුකට ලෝක සත්‍යය කැමති ඒ දුකෙන් නිදහස් වීම බලාපොරොත්තු වෙනවා. ඒ දුකට බයයි. ඕකෙන් නිදහස් වීම පිණිස තමයි රැකවරණයක් පතාගෙන තමයි එයා යම්කිසි ආගමක් හෝ වේවා, යම්කිසි දෙවි කෙනෙක් හෝ වේවා, යම්කිසි මතයක් හෝ වේවා, දෘෂ්ටියක් හෝ වේවා සරණ ගිහිල්ලා පිහිටක් හොයාගෙන යන්නේ. වෙනත් මනස ඔයකටම කාරණාවක් එකතු කරන හිතුව දැන් ලාභ සත්කාර කියන දේවල් එක්කත් සමහරක් අය මේ විදිහට වෙනස් වෙනවද කියලාත් හිතෙනවා පින්වත් මෑණින් වහන්සේ දැන් අර බය තැති ගැනීම කියන කාරණාවත් එක්කම මේ ලාභ සත්කාර නිසාත් මේ දේවල් වලට නැඹුරු වෙනවාද කියලා හිතන. දැන් කියන්නේ එතකොට ඒ ආගමකින් කියනවනම් යම් කෙනෙක් කියනවනම් යම් පුද්ගලයෙක් කියනවනම් මේ විදිහට මේ ආගම තුල එහෙම නැත්නම් මේ ආගම ඇදහිීමකට ලක් කරොත් එහෙම නැත්නම් අර ගහක් ගලක් වුණත් කමක් නැහැ. ඒ අය කියනවනම් මේකෙන් පව් කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇතිතරම් පව් කරන්න පුළුවන් සමාවක් ලැබෙනවා. එහෙම නැත්නම් පින් කරොත් පින පළ දෙනම කොහොමත් පව් කරොත් ගැටලුවක් නෑ සමාවක් ගන්න පුළුවන් කියලා. මේ මේ ආදී වශයෙන් යම් විදිහකින් මේ අර මිනිස්සු තුළ හැදීමක් අර මනස වෙනස් කිරීමක් සිද්ධ කරලා තියෙනව නේද වෙනස? ඔව් ටිටේෂ දැන් ඒක අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ සත්‍ය වූ දහමක් ලෝකයේ උද්දීපනය වෙලා තියෙන නිසා. එහෙමයි. දැන් අපිට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින් කල යුත්තේ මේක නොකල යුත්තේ මේක පින මේක පව මේක අයහපත මේක යහපත මේක. ඒතර භාග්‍යතුන් වහන්සේක ප්‍රකට කරලා දීලා තියෙනවා. ඇත්තටම නිරේෂ දැන් ඒ විදිහට මේ ධර්මය අධර්මය වෙන් කරලා අඳුනගන්න පුළුවන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය මේ ලෝකේ තියෙන නිසානේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා අපිට කුසලයේ මේක අකුසලයේ මේක. යහපත මේක අයහපත මේක. ඔබ කල යුත්තේ මේක නොකල යුත්තේ මේක කියලා. දැන් අපි මුලින් කතා කරේ මිත්‍යා දෘෂ්ටිය ගැන. ඒතර ඒ විදිහට පැහැදිලිව දැක්ම විපරීත වීම මේකයි කියලා කියපු තවත් ශාස්ත්‍රූවරයෙක් මේ ලෝකේ නැටි රේෂා. ඉතින් අපිට ඕනම කෙනෙක්ගේ දේශනාවක් බලන්න පුළුවන්. දේශනාවත් තුළින් ඒ කෙනා වදාළ දේ හොයාගන්න තියෙන්නේ. ඒතර අපිට එහෙම පැහැදිලි දෙයක් තවත් ශාස්ත්‍රවරයෙක්ගෙන් හොයාගන්න නැහැ. ඉතින් ඒ ධර්මය අහපු කෙනාට තමයි තේරෙන්නේ මේක තමයි අයහපත මේක තමයි යහපත කියලා. හැබැයි එහෙම නොතේරෙන කෙනා දැන් ධර්මය ඇහුවත් ඉරේෂ දැන් කිව්වා වගේ අර ලාභ සත්කාර උදෙසා වුණත් එයාලා ආගම මාරු කරන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් තේරෙන භාෂාවෙන් කතා කරලා අබසත්කාර උදෙසා කෙනෙක් ආගම මාරු කරනවා කියන දිරේශ විශේෂ මේ වගේ සත්‍ය වූ දහමක් අත්හරිනවා කියන්නේ එයාට මේ දහම ගැන පැහැදීමක් නැහැ. ඇත්තට මෙයා මේ දහම කියන්නේ මොකද්ද කියලා හරියට අහලා නැහැ. ඇත්තට මෙයාට තේරුම් අරගෙන. මොකද භාග්‍යතුන් හසි දේශනා කරන මේ දහම තියෙන ප්‍රඥාවන්තයිට. ඒතර ප්‍රඥාවන්ත කෙනා තිරේශ කිසිම දවසක දරුව පාසල් ලැබීම පිණිස හෝ ලෙඩක් සනීප කර ගැනීම පිණිස හෝ තමන් කරපු වැරැද්ද වහ ගැනීම පිණිස හෝ ආගමක් මාරු කරනවා කියන එක වෙන්නේ නැහැ. මොකද ප්‍රඥාවන්ත කෙනා කුසලයේ අකුසලයේ වෙන් කරලා අඳුන ගන්නවා. භාග්‍යතුන් වහන්සේ අකුසලයෙන් අත් මිදෙන්න මඟ දේශනා කරලා තියෙනවා. ප්‍රඥාවන්ත කෙනාට සරණක් තියෙනවනේ. එයා භාග්‍යතුන් සරණ ගියා කියන්නේ එයාගේ ශාස්ත්‍රෝත් ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන්ස් කියලා පිළිගන්නවා. ඒ පිළිගත්ත කෙනා අතින් කවදාවත් වැරැද්දක් වුණොත් වැරැද්ද නිවැරදි කරගන්නවා ඇරෙන්න එයා ආගමක් මාරු කරන්නේ නැහැ. එහෙමයි පින්වත්නස බොහොම හොඳින් මේ කාරණාව පැහැදිලි කරා. ඇතරම මනස ඒ කාරණාවටම තමයි එන්නට අවශ්‍ය වුණේ. මොකද මේ බෞද්ධයයි කියන බොහෝ දෙනෙක් ඒ Tamanගේ උපැන්නට පමණක් සීමා කරලා ඊට පස්සේ Tamanගේ ආගම අතහැරලා ගිහිල්ලා මේ බෞද්ධයයි කියාගෙන සමහරක් අය Tamanගේ ආගම අතහැරලා ගොඩාක් වෙලාවට වෙනත් ආගම් වැළඳගෙන ඉන්න ආකාරයක් අපිට මේ සමාජය තුළ බොහොම හොඳට පේනවා, දකිනවා, අහනවා, ඇහෙනවා. ඉතින් මේවත් එක්කම මේ සමහරු කියන කතාවක් නෙමෙයි මේ ධර්මය අපිට කොහොමද ගලපගන්නේ? මේක හැමතැනම කතා වෙන්නේ දුක ගැන. එහෙමත් නැත්නම් මේ අත්හැරීමම තමයි කියන්නේ. ඒ කියන්නේ ජීවිතේ මේ කිසිම සතුටකින් ජීවත් වෙන එකක් නෙමෙයි මේ කියන්නේ. මේකේ තියෙන සෑහෙන මේ දුක පැත්තකට යන එහෙම නැත්නම් ජීවිතය අර හැමදේම අතහැරලා පාඩුවේ ඔහේ ඉන්න කියනවා වගේ එකක් තමයි ගොඩාක් අය මේ මතයක් විදිහට දරන කාරණාවකින් දැන් ගොඩක් අය පැහැදිලි කරන දේවල් එක කියන්නේ එහෙම දේවල්. පිනත් මෑන්ස් අපි කැමති ඇත්තටම මේ කාරණාව ගැන තියම් පැහැදිලි කිරීමක් කරනවට. ඔව් ටිනේෂ් ඇත්තටම මේ භාග්‍යතුන් වහන්සේට ඔය ඒ කාලේ හිටිය බ්‍රාහ්මණවල් කරපු එක්තරා චෝදනාවක් තමයි ඕක. එහෙම. ඔබ වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේට කියා ඉන්න ඔබ වහන්සේ හැම වෙලාවෙම එපා එපා එපා කියනවා. එපා එපා කිය කිය ධර්මයේ දේශනා කරනවා. එලයි භාග්‍යතුන් වහන්සේ වඳලා "ඔව් මං එපා කියනවා. කාය දුෂ්චරිතය කරන්න එපා කියනවා. වචී දුෂ්චරිතය කරන්න එපා කියනවා. මනෝ දුෂ්චරිතය කරන්න එපා කියනවා. මං ඒවට ගරහනවා කිව්වා. දැන් අපු ගමු ටිරේෂා. දොර දැන් කෙනෙක් කාය දුෂ්චරිතය. ඒ කියන්නේ ප්‍රාණඝාතය, සොරකම, වැරදිකාම සේවනය මේවා ඇති කාය දුෂ්චරිතයට. එහෙමයි. කයින් කරන අකුසල් එතකොට මේ අකුසල් වැළඳගෙන සිටීමද මනුෂ්‍යයාට හිතසුව පිණිස පවතින මේ අකුසල් අත්හැරීමද? අත්හැරීම නේද? මොකද ප්‍රාණඝාතය කරනවා කියන්නේ ඒක කර කර ඉන්නවා කියන්නේ ඒක Tamanට හිතසුව පිණිස පවතින්නෙත් නෑ, අනුන්ට හිතසුව පිණිස පවතින්නෙත් නෑ, කාටවත් යහපත පිණිස පවතින්නේ නෑ, පරලෝ දුගතිය පිණිස හේතු වෙනවා. සොරකමත් එහෙමයි. වැරදිකාම සේවනයත් එහෙමයි සම්පූර්ණ තමන්ගේ අර මේ ජීවිත විනාශ වෙලා යනවා. මේ පවුලක තියෙන සමගිය නැති වෙලා යනවා. ඒතොට ඒක අල්ලගෙන ඉඳීමද යහපත අත්හැරීමද? අත්හැරීම භාග්‍යතුන්ස වදාරන්නේ ඒකයි. ඊළඟට භාග්‍යතුන්ස දේශනා කරනවා වචී දුෂ්චරිතය. කෙනෙක් බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන, පරුස වචන. දැන් ධර්මයේ කරන්න දෙයක් නැහැ කියලා කෙනෙක් හිතනවා නම් තිරේෂා එයාට කර කර ඉන්න තියෙන හොරකම, වැඩිකාම සේවනය, ප්‍රාණඝාතය, බොරුව, කේලම, හිස් වචන, පරුස වචන, අනිත් අයගේ දේවල් වලට ආසා කර කර ඉන්න එක, අනිත් අයට ද්වේෂ කර කර වලවල් කප කප ඉන්න එක. ඔය ටිකනේ කරන්නේ දැන් මිනිස්සු කරන්න ආස දැන් ඔය ටිකනේ. එතකොට ඔය ටික තමයි භාගදනස එපා කියන්නේ. ඒතර ඕක අත්හැරීම ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ එපා කියන ඒවා අත්හැරීම හිතසූ පිණිසද පවතින්නේ අහිත පිණිසද. ඒතර බුද්ධිමත් ඕනේ කෙනෙකුට තේරෙනවා භාග්‍යතුන් වහන්සේ මේ කරන්න එපා කියන දේවල් නොකර හිටියොත් තමයි ලෝකෙට සැප සැදෙන්නේ කියලා. මොකද ත්‍රිදේශ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයේ තුල තියෙන බය වෛර ඇති වෙන කාරණා පහක් සංසිඳිලා නම් කියලා. ඒ බය වෛර ඇති වෙන කාරණා පහ සංසිඳිලා නම් කියන්නේ ප්‍රාණ එයා ප්‍රාණඝාතයෙන් වැළකීලා සොරකමින් වැළකීලා වරදකාම සේවනයෙන් වැළකීලා මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීලා බොරුවෙන් වැළකීලා. එතකොට කයින් වචනේ වෙන අකුසලෙන් වැළකීලා. ඒවා අත්හැරීමනේ. ඒවා රැස් කිරීම නෙමෙයිනේ. ඒතර ඒවත් හරින්න කියලා භාගතුනාසේ වදාලේ ඒක අකුසලම් භික්කවේ පජ හත පින්වත් මානි අකුසල් බැහැර කරන්න අත්හරින්න අකුසල් බැහැර කරපුවහම සැප උපදිනවා. අකුසල් බැහැර කරපුවම සැප උපදින්නේ නැත්නම් තථාගතයන් වහන්සේ අකුසල් බැහැර කරන්න කියලා දේශනා කරන්නේ නැහැ කියනවා. කුසල් වඩන්න පින්වත් මහණෙනි කුසල් වඩපුවාම සැප උපදිනවා කිව්වා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අත්හරින්නක් දෙයක් කියලා තියෙනවා කරන්නක් දෙයක් තියෙනවා. භාග්‍යවතුන්සේ තව තැනක දේශනා කරන දැන් කියනවනේ නිතිරේෂා දැන් මත දරනවා අතාරින්න අතාරින්න අතාරින්න කියලා කියනවා. අකුසල අතාරින්න කියනවා. ඒක ඇත්ත. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එක්තරා අවස්ථාවක සියල්ල අත්හරින්න කියන තථාගතයන් වහන්සේ දේශනා කරනවා. යම් කිසි කෙනෙක් පිනක් කරොත් තම්හි චන්දං කෛරාත. ඒ පින ආය ආය කරන්න ආස කරන්න සුකෝ පුඤ්ඤස උච්චෝ පින කියන්නේ සැපේට කියන නම. එනන්තිරේෂා බුදුරජාණන් වහන්සේ සරණයම ධර්මයේ සරණයම සංඝරත්නයේ සරණයම අත්හැර යුතු දේවල් නෙමෙයි පුරුදු කර යුතු දේවල් සැප උපද්දවන දේවල්. පංචශීලයේ ආරක්ෂා කිරීම අත්හැර යුතු දේවල් නෙමෙයි පුරුදු කරපු දේවල්. කළ යුතු දේවල්. දුස්සීල වීම අත්හල යුතු දේවල්, කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය අත්හල යුතු දේවල්. ඕවා අත්හැර හැර යන ගමනේ තියෙන කෙනාට තමයි දිනෙන් දින සැප උදා වෙන ලෝකයක් හම්බ වෙන්නේ. ඊළඟට එයා සනාතනික සැබෑ වෙච්ච අමා නිවන් සුවය කර යනවා. ඉතින් අපි අද දවසේ කතා බහ කරමින් ඉන්න මාතෘකාව දෙසට අපි නැවත වතාවක් යොමු වෙන තමයි සෝදානම් වෙන්නේ. ඒ තමයි මිත්‍යා දෘෂ්ටිය කියන කාරණාව පිළිබඳව. පිනත් මෑන්වන්ස දැන් ගොඩාක් අය නොහිතන පැත්තක් තියෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ කෙනා දැකලා එහෙම නැත්නම් කවුරු හරි කියනවට අහලා එහෙම නැත්නම් අර අපි කලින් කතා කරා වගේ බයට එහෙම නැත්නම් යම් යම් වාසිතක Tamanගේ ආගම මාරු කිරීම ඇතුලේ එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය වැළඳ ගැනීම ඇතුලේ මේක සසරට බලපානව. එහෙම පාර්ශවයන් තවමත් මේ සංසාරය තුළ ගමන් කරනවා. එහෙම නැත්නම් මේ දුක්ඛිත වූ යම් යම් මේ Tamanගේ ජීවිතවලට අර ළඟා නොවිය යුතු තැන් වලට ළඟා වෙලා දුක් පීඩා වලට කරදර වලට මුණපලා තියෙන ආකාරයක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ කාලයේ පටන් මෙවැනි පාර්ශවයන් පිළිබඳව අපි අහලා තියෙනවා. පිනත් මිනිස්ස මේක සසරට බලපානවා නේද? කොයි ආකාරයෙන්ද මේ සසරට ඒ කාරණාව බලපාන්නේ? ඔව් ටිනේෂා එතනදී කාරණා දෙකක් තියෙනවා එකක් තමයි මිත්‍යා දෘෂ්ටිය සරණ යෑම අනිත් එක තමයි නිර්මල ධර්මයක් මුණ ගැහිච්ච කෙනා ඒ නිර්මල ධර්මයට පිටුපාල මිත්‍යා දෘෂ්ටිය සරණ යෑම ඒක භයානකයි කියන්නේ මේ ලෝකේ ඕනම කෙනෙකුට දැන් භාගතුනාස වැඩ ඉන්න කාලේ වුණත් යම් යම් දේවල් සරණ ගියපුවායි මේ ලෝකෙ හිටියා මම පොඩි සිද්ධියක් කියන්නට රේෂා. දවසක් භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට ආවා. ඒකහලි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉද්දී දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබ්බා කියලා කියනවනේ. එච්චරට එක එක මති මතාන්තර විමුක්තියක් හොයාගෙන. හැබැයි ඒ සියලු දෙනාම කාමයක් හොයාගෙන නෙමෙයි විමුක්තියක්, දුකෙන් නිදහස් වීමක් හොයාගෙන. නොමගක තමයි ගියේ. එහෙම. එක්තර දවසක භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට පැමිණෙනවා. අර අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම බිම තියාගෙන අර සතෙක් ඇවිදින විදිහට දෙන්නේ කෙනා. වෘත අනුගමනය වෘත සමාදන් වෙච්ච. එක්කෙනෙක් ග වෘත සමාදන් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ එයා ජීවිතේ පවත්වන්නේ හරකෙක් යම් විදිහකටද කටයුතු කරන්නේ මේ විදිහට. ඉතින් එයා ඒකෙන් තමයි විමුක්තිය පැතුවේ. ඉතින් අසරණ අහිංසක අදහසන් මොකද එයා ආස විමුක්තියට. පාර වැරදිච්ච එක වෙනම කතාවක්. ඊළඟට තව එක්කෙනෙක් ආව එයා කුක්කුර වෘත. ඒ කියන්නේ මේ සුනකේ. ගේ හැසිරීම තමයි එයා පුරුදු කරන්නේ. එයාගේ ආචාර්ය પરම්පරාවෙන් කියලා තියෙන ඕක කරන්න සුගති නිවන් දකින්නවා කියලා. භාග්‍යතුන් හස ළඟට ඇවිල්ලා මේ දෙන්නම ඒ විදිහට වාඩි වෙලා අහනවා. භාග්‍යතුන් හස අපි මේ විදිහට පිළිවෙතක් අනුගමනය කරනවා. එතකොට අපිට මේකෙන් මේ අපි බලාපොරොත්තු වෙන විමුක්තිය කරා යන්න පුළුවන්ද? ඒ වෙලාවේ භාග්‍යතුන් හස වදන් ඕක මගෙන් අහන්න එපා. මොකද භාග්‍යතුන් වහන්සේ හිම සමාජයේ පීඩාවට පත් කරන කෙනෙක් නෙමෙයිනේ. එහෙම. භාග්‍යතුන් වහන්සේ සත්‍ය දේශනා කරනවා. එතකොට ඒ අසත්‍යයට ආස කරන කෙනා පීඩාවට පත් වෙන එක ඒක අසත්‍යයේ තියෙන දුර්වලකමක්නේ. නමුත් හිතාමතා භාග්‍යතුන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. මේ දෙන්න අනතුරටපත් වෙලා කියලා භාග්‍යතුන් වහන්සේ දන්නවා. හැබැයි ටිරේෂ භාග්‍යතුන් වහන්සේට බුදු නුවණක් තියෙනනේ. භාග්‍යතුන් වහන්සේ දන්නා මේ දෙන්න සසරේ මිදෙන්න පින් තියෙන දෙන්නේ කියලා. නමුත් එකපාර භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවය අපිට ඒක හොයාගන්න බෑ බුද්ධ විශ්ය අචින්තයයිනේ. දෙවෙනි පාරත් අහනවා. දෙවෙනි පාරත් නිශ්ශබ්ද වෙනවා. තුන්වෙනි පාරත් අහනවා. නිශ්ශබ්ද වෙනවා. හතරවෙනි පාරත් අහනවා. භාග්‍යතුන්ස වදාන දැන් මගෙන් තුන් පාරක්ම ඇහුවා. මං එපා කිව්වට අහන්නේ නෑ. මං එහෙනම් උත්තරේ දෙන්නම් කියලා භාග්‍යතුන්ස වදානවා. යම් කිසි කෙනෙක් හරකෙක් හිතන විදිහට හිතනවනම් හරකෙක් කටයුතු කරන විදිහට කටයුතු කරනවනම් හරකෙක්ගේ චිත්තය වඩනවනම් එයාගේ ඒ විඥානය සකස් වෙන්නේ ඊට අනුකූලව. කර්ම තමගේ ක්‍රියාවට අනුකූලවනේ. ඒ අනුකූලව සකස් වුනහම එයාගේ කර්මය සකස් වෙලා තියෙන්නේ විඥානය සැකසিলা තියෙන හරකෙක්ගේ ක්‍රමයට. එයා එතනේ මරණයටපත් වුණාට පස්සේ හරකෙක්ගේ කුසේ ගිහින් උපදිනා කිව්වා. එහෙම. හරකුන්ගේ ලෝකේ. ඊළඟට යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ වෘතේ සමාදන් වීම සුගතියට මාර්ගයයි නිවනට මඟයි කියලා ඒක මිත්‍යා දෘෂ්ටිය. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලෝකයේ තියෙන යථාර්ථය ධර්මතාවය ඒ මිත්‍යා දෘෂ්ටිකයට තියෙන උපද්දකයි. ඒ උපද්දක තමයි එක්කෝ තිරසං අපාය එහෙම නැත්නම් නිරය. ඒතර මේ කිව්වම අඬන්න ගත්තා. ඊළඟ කෙනාටත් ඒ සිද්ධියම වුණා. පස්සේ එක්කෙනෙක් තෙරුවන් සරණ ගියා. එහෙනම් මේක අපිට හරියන්නේ නැහැ කියලා අනිත් කෙනා පැවිදි වෙලා අරහත් වෙටපත් වුණා. ඒතකොට ත්‍රිරේෂ බලන්නේ ඒක Tamanට සසරට බලපාන විදිය. දෘෂ්ටියක් Taman ගත්තට පස්සේ ඒක සත්‍ය නෙමෙයි නං ඒ මත පදනම් වෙච්ච හැම දෙයකම එයාට දුක් විපාක උපද්දවලා දෙනවා. දැන් ඒකෙදි දැන් නිර්මල ධර්මයක් ලැබිච්ච කෙනා. ඒ කියන්නේ යාට බුදුරජාණන්ස ගැන අහන්න ලැබුණා, ධර්මයේ ගැන අහන්න ලැබුණා, සංඝයා ගැන අහන්න ලැබුණා, තෙරුවන් සරණේ වටිනාකම අහන්න ලැබුණා, සසර ගැන අහන්න ලැබුණා, පුද පූජාවල විපාක ගැන අහන්න ලැබුණා. ඒ සියල්ලම අහන්න ලැබිච්ච කෙනා පෞද්ගලික පුංචි පුංචි ලාභ පතාගෙන තමන්ගේ ආගම වෙනස් කර ගන්නකොටම එයාට ලොකු වැරැද්දක් වෙනවා ටිරේෂා. මොකද එයා අතින් අපි වැඩන්නේ මේ ධර්මයේ සරණ ගියාට කියලා වචනයක් කියවුනොත් ආරි උපවාදයට සිද්ධ වෙනවා. භාග්‍යතුන් හසගෙන් පිහිටක් ලැබුණේ කියලා එයා ඒ වචන පිට වුණොත් ආරි උපවාද සිද්ධ වෙනවා. මේ මේ ධර්මයේ පුරුදු කර කර හිටියා අපිට කිසිසේතක් උන්නේ නැහැ කියන වචන පිට වුණොත් ආරි උපවාද සිද්ධ වෙනවා. ආරි උපවාද සිද්ධ වුණොත් කල්ප ගානකට යාටයි ගොඩේමක් කියන්න බෑ ටිරේෂා. ඒ තරම් අතිශය බිහිසුණු අනතුරු වලට යාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගුණවතුන්ට සිල්වතුන්ට ගරහලා ඊළඟට මේ ධර්මයේ පිහිටක් නැහැ කියලා පුංචි කාරණයක් කියන්න. මේ අතීතයේ මේ ලංකාවේ එක්තරා උපාසක කෙනෙක් හොඳට අසුබේ වැඩුවා. අවුරුදු 30ක්. අවුරුදු 30 මේ අසුබේ වඩවඩ ධර්මයේ පුරුදු කරා. මෙයාට ඕනේ මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න. පුරුදු කරා මේ පුරුදු කරේ ලොකු විශ්වාසකින්. 30ක් ගියා සමාධි මාත්‍රයක් නැහැ. අන්තිමට මෙයා කල්පනා කරන වැඩක් නෑ මේ ධර්මයේ දැන් පිහිටක් නෑ. තේරුමක් නෑ මේක පුරුදු කරලා කියලා. හිත අපහදව ගත්ත සත්‍ය වූ ධම කෙරෙහි. අපහදව ගත්ත මෙයා මරණයටපත් වෙලා ගිහින් ඉපදුනේ භූත භූත කිඹුලෙක් වෙලා මහවැලි ගඟේ. ඒ පොතේ සඳහන් වෙනවා මේ භූත පිඹුල එක්තරා අවස්ථාවක ගොන්නු 60ක් වගේ මට මතක විශාල ගැලක් එනකොට මේ භූත පිඹුල එක කටට අර ඔක්කොම ගිල්ලා කියන ගැලුත් එක්ක. එයාගේ මිත්‍යා දෘෂ්ටියනේ බලපෑවේ. ඒ සත්‍ය වූ දහමක් ලැබුණා. දහම පුරුදු කරා. එයාගේ මිත්‍යා දෘෂ්ටිය බලපෑව මේකේ ප්‍රතිඵල නැහැ කියලා. ඒතර නිකං කෙනෙක් ප්‍රතිඵල නැහැ කියලා අතාරින එකයි, තෙරුවන් සරණ ගිහිල්ලා ඒකට ගරහලා අතාරින එකයි අනුතරක්. ලොකු වෙනසක් තියෙනවා එතන. ඒ නිසා ටිරේෂ ධර්මයට ධර්මයේ ලැබිච්ච කෙනා ධර්මයේ ගැන හරියට තේරුමක් නැතුව හිතුමනාප වචන පාවිච්චි කරලා ඒ ධර්මයට ගැරහුවොත් එයාට ලොකු භයානක විපත් වලට සසර මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එනිසා අර මෙලව ජීවිතේ විතරක් ඔය හිතන අයට තමයි ගොඩාක් වෙලාවට ඔය ගැටලුව තියෙන්නේ පින්නත් නැහැ. අර පරලෝ ජීවිතයක් ගැන විශ්වාස කරන කෙනෙක් ඒ කියන්නේ අඩුම තරමේ පිනපව කියන කාරණාවත් විශ්වාස කරන තැනට ඇවිත් තිනවා. ඒ කියන්නේ ලබන ආත්මයක් මතු ආත්මයක් Tamanට තියෙවි කියලා විශ්වාස කරන තැනට. දැන් මේ ජීවිතේ විතරයි අපි හොඳට කාලා බීලා නටලා ජොලිය ඉන්න ඕන කියන තැනට එන අය තමයි ඔය ගොඩාක් වෙලාවට निराගමිකයි මට ආගමක් නැහැ මට එහෙම එකක් ඕනේ නැහැ කියලා හිතාගෙන ඒ විදිහට කටයුතු කරන්න පෙළඹිලා ඉතින් Tamanගේ ජීවිතයේ අනතුරට බාහිරටපත් කරගනි තියෙන. ඒ නිසා තමයි අපි උඩට මතක් කරන්නේ ඔන්න එහෙම වුණොත් මොනතරම් අනතුරක් අපේ ජීවිතවලට තියෙනවාද කියන කාරණාව අපේ පින්වත් මෑණියන් වහන්සේ අපිට බොහොම හොඳින් පහදා දුන්න පින්වත් මෑණියන්ස අපි දැන් මේත් එක්කම කතා කරන්න ඕන කාරණාවක් තමයි ගොඩක් වෙලාවට අපි දකින මේ සමාජය තුළ අතීතයේ ඉඳලම මේ ලාංකික සමාජය තුළ මේ අනවින කොඩිවින කියන තැනට විශාල තැනක් දීලා තිබුණා. දැන් ඒ කාලේ සමාජය තුළ ග්‍රාමීය පරිසරය තුළත් ගොඩාක් වෙලාවට අපි අහලා තියෙනවා දැකලා තියෙනවා අනවින කොඩිවින කියන තැන් වලට මූලික තැනක් දෙනවා. මේක ඉතින් යහපත පිණිස නෙමෙයි ගොඩක් අය කරන්නේ අයහපත පිණිසම තමයි. තවත් කෙනෙක්ව නැති කරන්න ඕන විනාශ කරන්න ඕන කියන චේතනාවෙන්මනේ මේ අනවින කොඩිවින කියන දේවල් කරන්නේ. හැබැයි දැන් වර්තමානයේනකොට මේකේ ලොකු අඩුවක් තියෙනවා. නමුත් දැන් හිතෙනවා මේක නාගරිකවත් යම් ව්‍යාප්ත වීමක් සිද්ධ වෙලා දෝ කියලාත්. පිනදැන්ස අපි මේ කරණාව ගැනත් යම් පැහැදිලි කිරීමක් සිදු කරොත් මේ අනවින කොඩිවින කියන කරණාව පිළිබඳව. ඔව් ටිරේෂ ඇත්තටම ඔය අනවින කොඩිවින කියන ඒවා මේ හරියට මිනිස්සු අතර සංසරණය වෙවි තිබ්බා. හැබැයි ඕකේ බිහිසුණුකම අපිට මේ යුගයේ ඉස්මතු කර කර මේක මහ බිහිසුණු අපරාධයක්. ඇත්තටම අපරාධයක් ඒක. ඒ විනාශය අනිත් කෙනෙකුට කරන්න එපා. තමන් කරත් මේක පැමිණෙනවා මේක තමන්ටත් අහිත පිණිසයි අනුන්ටත් අහිත පිණිසයි කියලා ඉස්මතු කරමින් කරුණු අපිට කියලා දුන්නේ අපේ වෙනත් ගුරු දේවයන් වහන්සේ. නිතර නිතර දේශනාවලදී ඉස්මතු කර කර පෙන්වනවා මේ වගේ දේවල් කරන්න එපා මේක බරපතල අකුසලයක් කියලා. ඇත්තටම ඩිරේෂව භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඔය වගේ සිද්ධියක් වුණා මේ අපගේ මහා මොග්ගලණ මහරහතන් වහන්සේ අපගේ ලක්කන ස්වාමීන් වහන්සේත් එක්ක ගිජ්ජකූට පර්වතයෙන් පහළට පිණ්ඩපාතේ වඩිනකොට මේ අපගේ මහා මොග්ගලණ මහරහතන් වහන්සේට මද සිනහාවක් පහළ වුණ අනුකම්පා සහගතව. ඊට පස්සේ ඇහුවා ලක්කන ස්වාමීන් වහන්සේ ඇයි ස්වාමීනි මගෙන් දැන් අහන්න එපා. අපි භාග්‍යතුන් වහන්සේ ළඟට හවස වඩිනවනේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී මගෙන් ওই ප්‍රශ්නේ අහන්න කිව්වා. එහෙම. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී ලක්කන ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ අහපුවාම මොග්ගලණ මහරහතන් වහන්සේ වදාලා ප්‍රියාශ්මතුනි මම දැක්කා මස් ගුලියක්. මේ අහසේ යනවා කෑ ගහ ගහ මස් ගුලියක් හරිම අප්‍රසන්නයි. හරිම පිළිකුල් සහගතයි දුගඳ හමන මස් ගුලියක්. මේ මස් ගුලිය කෑ ගහ ගහ යනවා මේ මස් ගුලියට මේ භූත ගිජු ලිහිණියෝ භූත කපුටු ඇවිල්ලා මේ කොට කොට මේ කෑලි කඩ කඩ මස් කඩ කඩ කනවා කිව්වා. ඉතින් හිතන්න ටේෂනේ මధుරේ කනකොට අපිට කොච්චර අමාරුද. ඉතින් මේ වේදනාවෙන් කෑ ගහ ගහ අහසේ යනවා සරණක් නැහැ. භාග්‍යතුන් හසේ ආදායලා මොග්ගල්ලානේනේ ඕක මං කලින් දැක්කා. නමුත් කිව්වේ නෑ 이르දිම ශ්‍රාවකයෝ මේක දැක්කහම දැක්ක කෙනෙක් ඉන්නවා කියලා සාක්ෂියක් තියෙනවානේ. මොකද තථාගතයන් වහන්සේ වදාරන්නේ ඇත්තනේ. ඒ දේ යම් කිසි කෙනෙක් සැක කරොත් ඒක ඒ කෙනාට බොහෝ අහිත පිණිස දුක් පිණිස පවතිනවා. ඒ අනතුරට දාන්න නැති වෙන තමයි තථාගතයන් වහන්සේ නිහඬව හිටියේ. තවත් කෙනෙක් ඒක දැකලා සාක්ෂියක් ඉස්මතු වෙනකම්. එහෙමයි. ඒ වෙලාවේ භාගතුනාස වදාලා පින්නත් මොග්ගල්ලාන ඔය මේ රජගහ නුවරම හිටිය අනවින කොඩවින කරපු ස්ත්‍රියක් කිව්වා. ඔය ස්ත්‍රිය මේ අනවින කොඩවින කරලා පවුල් කඩා හිරවලා අනිත් අය විනාශ කරලා ඒ අයට දුක් දීලා මහා විනාශයක් කරගෙන රැස් කරගත පවේ විපාක වල අවුරුදු දහස් ගණන් දසදහස් ගණන් නිරේ පැහුණ කිව්වා. පැහිලා පැහිලා ඔය දැන් ඔය ඉතුරු කර්ම විපාක ගෙවනවා ඔය දුගඳහමන පිළිකුල් මස්ගුලියක් එක්ක ශරීරයක් ලබාගෙන කියලා. දැන් කවුද පිහිටට ඉන්නේ? එතකොට ඒ වගේ දෙයක් සරණ ගියාට පස්සේ දැන් එතකොට ඒ කරපු කෙනා. ඒතර ඔය කෙනා ලවා තව කෙනෙක් කරව ගන්නකොට ඒ කරව ගන්න කෙනත් අනිත් කෙනා විනාශයට පමුණවනවා. ඒ පමණම ටිරේෂා මේක ධර්මතාවයක් තියෙන කර්ම කර්මඵල විශ්වාස කරන එකනේ සම්මා දිට්ඨිය කියන්නේ. එහෙමයි. දැන් ඒක විශ්වාස නොකරන එකනේ ওই මිසදිටුව කියන්නේ. ඒක විශ්වාස නොකරන නිසා තමයි මම මේ කරන දේ විපාක මට ලැබෙනවා කියලා විශ්වාස නොකරන නිසා තමයි ඕවා පස්සේ මිනිස්සයා යන්නේ. ඒතර යම් කිසි කෙනෙක් ඕවා කරන්න යනකොට භාග්‍යතුන්ස් දේශනා කරන යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං යමක්ද වපුරන්නේ තමන්ට අස්වැන්න ලැබෙන එක. කල්යාණකාරී කල්යාණම් පාපකාරීච පාපකම්. පව්කාර දෙයක් නම් වපුරන්නේ අනුන්ට දුක් පිණිස අහිත පිණිස පවතින දෙයක් නම් වපුරන්නේ ඒක තමයි එයාට අස්වැන්න විදිහට හම්බ වෙන්නේ. සෙතක් ශාන්තියක් නම් වපුරවන්නේ ඒක තමයි එයාට අස්වැන්න විදිහට ලැබෙන්නේ. ඒතකොට ටිරේෂා වපුරන්නේ අනවින කොඩවින හදිහුණියා වගේ දුෂ්ට දේවල් නම් සසරේ ආත්ම භව දවස් ගණන් ලක්ෂ ගණන් එයා ඕවට මහු වෙනවා. එතකොට තමන් අනිත් කෙනෙකුට දුන්න යම් ගින්දරක්ද ඒක තමන්ට ආපහු හම්බ වෙන ධර්මතාවයකින් තමන් යුක්තයි කියන කර්ම කර්මඵල විශ්වාසය තියෙන කෙනා ওই දේවල් කරන්න යන්නේ. ඒ නිසා ටිරේෂා මිසදිටුව සරණ යෑම තරම් ලෝකේ බිහිසුණු දෙයක් තවත් නැහැ. ඒ කෙනා අතින් සිද්ධ නොවන අකුසලයක් නැහැ. එයාට යන්න සිද්ධ නොවන අපායකුත් නැහැ. ඉතින් ඒ නිසායි බිහිසුණු බව හොඳට පැහැදිලි කරගෙන Tamanගේ ජීවිතවලදී Tamanගෙන් වෙන්න පුළුවන් අඩුපාඩු වැරදි නිවැරදි කරගෙන හරි විදිහට ජීවත් වීමම තමයි වැදගත් වන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි මේ කරුණාව පිළිබඳව අද දවසේදී කතා බහ කරන්නටත් හිතුවේ. අපි පින්නත් මැන්ස් වැඩසටහන අවසාන භාගයටත් ඇවිත් තියෙන නිසා අපි කතා බහ කරමු. දැන් කෙනෙක් හිතනොත් අර බාරහාර මේ වගේ මිසුදුටු අදහස් එක්ක ගොඩක් අය ඉන්නවනේ මේ වත්මන තුල. එතකොට කෙනෙක්ට හිතනොත් දැන් මේ අපි කියපු කාරණාත් එක්ක හරි කෙනෙක්ට හිතුණොත් අනේ මේ මම කරලා තියෙන බරපතල වැරැද්දක්. මට මේ තරම් හොඳ ධර්මයක් තියෙනවා. මට මේකෙන් හොඳ පිහිටක් පිළිසරණක් ලබන්න පුළුවන්. මම නිවැරදි විදිහට තමයි මගේ ජීවිතය පවත්වාගෙන ගියොත් කියලා. කෙනෙක්ට එහෙම හිතුණොත් ආයෙත් වතාවක් ඒ කෙනාට හැරෙන්න අවස්ථාවක් තියෙයිද පින්නත් මෑණින් වහන්ස? ඇත්තටම තියෙනවා ටිරේෂ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ වරද්ද වරද්ද විදිහට දැකලා නැගී සිටීම භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරා. එහෙමයි. භාග්‍යතුන් දේශනා කරන යෝ බාලෝ මඤ්ඤති බාලයන් පඬිතෝ ආපි තේනසෝ කියලා. කියන්නේ බාල මෝඩ කෙනා තමන් කරේ මෝඩකමක් කියලා තේරුම් ගත්තනම් ඒකම තමයි එයාගේ ප්‍රඥාව කියන්නේ. එහෙම. බාලෝච පඬිතමානි සවේ බාලෝති උච්චති. නමුත් මෝඩ කෙනා හිතන් ඉනවා නම් මං කරේ මේක තමයි කරන්න තියෙන හොඳම දේ. ඒක තමයි මං කරේ කියලා මෝඩකමේ ඉන්නා නම් ඒක තමයි ලොකුම මෝඩකම කියනවා. ඒතකොට ඉරේෂයි ලොකු මෝඩකම් කරන අයට නෙමෙයිනේ අපි මේ පණවිඩය දෙන්නේ. මොලේ තියෙන කෙනාට. ඒතකොට ඒ නිවැරදි වෙන්න ආස කරන කෙනාට නිවැරදි වෙන්න පුළුවන්. ඒ තමයි දැන් බාරහාර වගේ දේවල් නටරේෂ ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ බාර දෙනාන යහපතක් සලසලා දෙන්න කියලා එක එක මේ දෙවිවරු වෙන්න පුළුවන් ඇදහිලි වෙන්න පුළුවන් ඒ දේවල් වලට ඒ වගේ දේවල්දී අපි පින්වත් ගුරුදේවයන් වහන්සේ ඔක කියලා තියෙනවා දේශනාවල දේශනා කළා තියෙනවා බාරහාර වෙලා තියෙනවා නම් ඒ වෙච්ච අයට ඒ බාරහාර වලින් දීලා නිදහස් වෙන්න කියලා පොරොන්දුවක්න දීලා තියෙන නොපෙනෙන ලෝකයකට ඉතින් ඒ ලෝකේ බලාගෙන ඉන්නවා. අපි ඕනම කෙනෙකුට පොරොන්දුවක් දුන්නොත් ඒ කෙනා ඒ පොරොන්දුව ගැන යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවනේ. හැබැයි මිනිස්සයා දියුණු නිසා මිනිස්සයා ඒ පස්සේ හඹා යන්නේ නැහැ. කතා බහ කරලා විසඳ ගන්න පුළුවන්. හැබැයි අමනුෂ්‍යයෝ එහෙම දියුණු නැහැ. ඒතර එයාලා එයාලා මට මේක දෙනවා කිව්වා මගෙන් මේ වැඩේ කරගත්ත කියලා බලාගෙන ඉන්නවා. අපේ ගුරුදේවයන් වහන්සේ නිසා කියනවා ඒක බාරහාර නොදී යට මරණයටපත් වෙන්න වුණොත් ඒ කෙනාගේ දාසය වෙලා තමයි උපදින්න වෙන්නේ. ඒතර නීච බලවේග තමයි ගොඩක් වෙලාවට ඕවට බැල්ම හෙලන්නේ. ඒතර ඒ නිසා Tamanට මතක නැත්තම් අපේ ගුරු දෙවියන් වහන්සේ පවසනවා මහා සෑය අපේ ජීවමාන සම්බුදුරජාණන් වහන්සේ ඩෝනියක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මහා සෑ රජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන පුද සත්කාර කරලා උදේවරුකන ශීරපායස වගේ පූජා කරලා සවස්වරුකන ගිලම්පස වගේ පූජා කරලා ඒ රැස් කරගත්ත පින මාගේ ජීවිතයට යම් කෙනෙක් උදව් උපකාර කරන ඒ සියලු දෙනාට අනුමෝදන් වේවා මම නොදැන මට අමතක වෙලා තියෙන යම් බාරහාර තියෙනවා නම් ඒවට සම්බන්ධ වෙච්ච අය ඉන්නවනම් මේ පින අනුමෝදන් වෙලා මාව ඒකෙන් නිදහස් කරන්න මම ඒකෙන් නිදහස් කියන එක කටින් කියන්න කියලා. ඒත් එයාට ඒ අවස්ථාව ගන්න පුළුවන්. ඒතර ඒ වගේම තමයි ඒ වගේ අර එයා උපක්‍රමශීලී වෙන්න ඕනේ. අනතුර අඳුනගෙන අනතුරෙන් අත්මිදෙන්න. හැබැයි එයා මේ ඔස්සේම පසුතැවි තැවි හිටියොත් ඒක යට ලොකු අනතුරක්. ඒ නිසා නැගී සිටින්න පුළුවන්. ජීවමන භාග්‍යතුන්හස ළඟට ගිහිල්ලා මහසෑ රජාණන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ තිසරණේ අත්හැරලා මගේ මේ වගේ මිසදිට දේවල් සිද්ධ වුණා. මං ආයෙ තිසරණ සරණ යනවා. මට මේ සසරේ පිහිට ලබා ගන්න භාග්‍යතුන් වහන්සේගේ සරණ මට ලබා දෙන්න. මං වැරද්ද වැරද්ද හැටියට දකිනවා. මට මෙතනින් ඉදිරියට උපාසකයෙක් විදිහට නැගී සිටින්න උපකාර කරන සේක්වා කියලා තිසරණ සහිත සීල සමාදන් වෙලා ඒ තුල ඍජුව පිහිටලා හිටියොත් එයාට පිහිටක් ගන්න පුළුවන්. පින්වත් මනස ඕකත් එක්කම මට හිතන කාරණාවක් විමසන්න මේ අනවින කොඩවින කිරීම සම්බන්ධ කාරණාවේදීත් කෙනෙක්ට හිතුණොත් දැන් මම කරලා තියෙන එහෙම වැරද්දක් Taman පසුතැවිලි වෙනවා නම් Taman මේ කරපු කාරණා පිළිබඳව ඔය කියපු කාරණාවන් මේ ඉෂ්ට සිද්ධ කළොත් ඇතිද එහෙම නැත්නම් අපි එතනින් එහාට කෙනෙක් හිතුවොත් තව දේවල් තියෙනවද ඒ කෙනාට ඒ වැරද්ද යම් විදිහකින් වැරද්ද සිද්ධ වෙලා ඉවරයි නම් දෙනින් හට කරන දෙයක් නෙවෙයි. නමුත් කෙනෙක්ට හිතුණා තායි නිවැරදි වෙන්න ඕනේ කියලා තමයි. ඒ වගේ කෙනෙක් සිද්ධ කළ යුත්තේ ඔවැනි කාරණාවක්ද නැත්නම් එතනින් එහාට තව කළ යුතු කාරණාවන් තිබේද? ඔව් ඒ වගේ කෙනෙක් තේෂ තව ටිකක් බුද්ධිමත් වෙන්න ඕනේ. මොකද එයා අති විනාශයක් වෙලානේ. එතකොට ඕක දැන් ධර්මයට එනකොට ප්‍රාණඝාතයේ අකුසල දැන් ඒවා කරන්නේ තව කෙනෙක් විනාශ කරන්න. නැති බංගස්ථාන කරන්නනේ. එතකොට ඒ කෙනාගේ ජීවිතේට වෙච්ච හානිය මෙයා දැකලා තියෙනවනේ. එහෙමයි. එතකොට මෙයාගේ ධර්මය අහනකොට මෙයාගේ හිතේ ඕක ආපහු රැව් දෙනවා. මම මෙහෙම කරා මෙහෙම වුණා ධර්මයෙන් කියන ප්‍රාණඝාතී අකුසලයක් අනුන්ට ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ ඒකේ විපාක මේවා කියලා ඒ වගේ එන දුර්විපාක පෙන්නනවා පෙන්නනකොට මෙයාගේ හිත ආය ආය පසුතැවෙනවා ඒ වගේ වෙලාවල තව මෙයා බුද්ධිමත් වෙන්න ඕනේ එයා හදවතින්ම බුදුරජාණන් සරණ ගිහිල්ලා වැරද්ද වැරද්ද විදිහට දැකලා භාග්‍යතුනාසි දේශනා කරනකොට ලස්සන සූත්‍ර දේශනාවක් කාර්ජිකාය සූත්‍රය මම වෙලාව තියෙන විදිහට කෙටියෙන් ඒක පාසන්නම් අංගුත්තර නිකායේ 6 වෙනි පොත් වහන්සේගේ මේ සූත්‍ර දේශනාව තියෙන්නේ භාගිතනාසේ වදාළ සංචේතනිකානම් කම්මානම් කතානම් උපචිතානම් අපපටිසං විදිත්තා ව්‍යන්ති භාවයි. ඒ කියන්නේ දැන දැන කරපු කර්මයක විපාක විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. දිත්තේවා දම එක්ක මේ ජීවිතයට විපාක විඳින්න වෙනවා. උපපජ්ජේවා ඊළඟ ජීවිතේ හරි නැත්නම් අපරවා පරියයන. ඒ කියන්නේ නිවන් දකින්න යම් දවසකද එදාට එදා වෙනකන් හරි පස්සෙන් එනවා. එහෙම. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරා එතකොට වැරද්දක් වෙච්ච කෙනා කල්පනා කරන්න කියනවා. මගෙන් වැරැද්දක් වුණා. දැන් මෙයා නිවැරදි වෙලානේ. තිසරණ සරණ ගිහිල්ලා මෙයා නිවැරදි වුණා. භාගතනාංශ වදලා සිහි කරන්න කියනවා. මගෙන් වැරැද්දක් වුණා. උනේ පටු සිතක් තියෙන කාලේ. මම ඒ කාලේ පටු සිත පටු විදිහට හිතුවේ. ඒ නිසා මම දැන් හිත පුළුල් විදිහට බලන්න ඕනේ කියලා භාගතනාංශ එයාට දේශනා කරනවා පිළිසරණක් මෙත්සිත වඩන්න කියලා. හොඳට ලෝක සත්‍යය කෙරේ අවෛරී වෙච්ච මෙත්සිත වඩන්න කියලා. දැන් හිතේ වෛරය, ద్వේෂය, පරිගැනීම එකට එකිනෙ ඊර්ෂ්‍යාව කියන මේ අකුසල් ගොන්නත් එක්කනේ අනවින කොඩි වෙන සම්බන්ධ. ඔක මෙත්සිතත් එක්ක සම්බන්ධ නැහැනේ. ඒතරේ අකුසල් අත්හරින්න කියනවා. අත්හැරලා මෙත්සිත වැළඳ ගන්න කියනවා. වැළඳගෙන නිරන්තරයෙන් මෙත්සිත පුරුදු කරන්න කියනවා. ඉතින් මෙත්සිත පුරුදු කරනකොට මෙයාගේ හිතට එනවා මම මෙහෙම කරා. මගේ අතින් මෙහෙම වුණා අපරාධේ කියලා. භාග්‍යතුන්ස් දේශනා කරන ඒ වෙලාවට හිතන්නේ නැහැ. ඒ වැරැද්ද උනේ මට ධර්මයේ පිහිට ලබන්න බැරි වෙච්ච කාලේ. නමුත් දැන් මම නිවැරදි වෙච්ච කෙනෙක්. මම ඒ නිසා මෙත්සිතම පතුරවනවා කියලා හොඳට මෙත්සිත වඩන්න කියනවා. ඔතන ලස්සන කාරණයක් කියනවා ටිරේෂ භාගතුනස වදාරනවා. පින්වත් මහණෙනි පුංචි කාලේ ඉඳලා යම් කිසි කෙනෙක් මෙත්සිත වැඩුවොත් පුංචි දරුවෙක්ගේ කාලේ ඉඳලා එයාට පව් රැස් වෙයිද කියලා අහනවා. ඊට බලන්න පුංචි කාලේ ඉඳලා දහම ස්පර්ශ වෙච්ච ජීවිතේට පව් රැස් වෙන්නේ නැහැ. පෞරසය නැහැ කියන. ඒ නිසා ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා අනිවාර්යයෙන්ම මෙත්සිත වැඩි යුතුයි කියලා භාග්‍යතුන් හසේ වදාලා. මොකද චිත්තන්තරෝ වික්කවේ මච්චෝ මේ මිනිස්සයා කියලා කියන්නේ චිත්ත මාත්‍රිකයි. ඒ කියන්නේ අපි කොච්චර අරයා ලස්සනයි මෙයා ලස්සනයි අරයට සැප තියෙනවා මෙයාට සැප තියෙනවා ඒක කර්ම විභාගය. එයා සසරේ රැස් කරගත්ත පිනට පවට අනුව ලැබිච්ච දේ. ඒතර නමුත් සත්‍යය කියලා කියන්නේ කර්මයේ දායාද කරගෙන චිත්ත මාත්‍රික කෙනෙක්. ඒතර ඒ නිසා අර බාහිරින් දකින දේට ලෝභ බැඳගෙන යන අකුසලේ නිසාමයි ඔය අන වෙන කොඩි වෙන හදිහොනියන් වලට කෙනෙක් පෙළඹෙන්නේ. ඒ නිසා ඒ අනතර දැකගෙන කෙනෙක් සැපසේ ඉන්නවා නම් එයා දක්ෂ වුණොත් මේ මෙයාගේ පින කියලා ඒක අනුමෝදන් ඉඳ ඉරිසියාව හටගන්න ඉඩක් නැහැ. ඊළඟට මම කරන දේ මම සසර දායාද කරගන්නවා කියන න්‍යායට එයා ආවොත් ඒක පිළිගත්තොත් එයා අතින් අකුසල රැස් වෙන්නේ නැහැ. ඉතින් පින්වත් මෑණින් වහන්ස අපිට ඒ කරණාව බොහොම හොඳින් පැහැදිලි වුණා. ඒත් එක්කම අපි දැකලා තියෙන දැන් මේ ජීවිතයේම ඔය සමහරක් කනවින කොඩවින කරපු අයට විපාක අත්විඳින්නට සිද්ධ වෙලා තියෙන. දැන් අපි අහලා තියෙන ඕව ආපහු අනිත් පැත්තට යන්න මේ මේ ඔය කොඩවින ඉවත් කරාට පස්සේ ඒව ආපහුත් අමම් පසුපසම එනවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් කොහොම වුණත් ඇත්තටම මේවා සැබෑවටම මේ ජීවිතය තුලත් යම් යම් පාර්ශවයන් අත් විඳලා ඇති අත් දැකලා ඇති මේ දේවල් ඒ නිසා අඩුමතරමේ මේ කියන්නා වූ කාරණාවත් ජීවිතවලට එකතු කරගෙන මේවා මේවයින් අත් මිදලා නිවැරදි වෙන්නට උත්සාහ කිරීම තමයි වඩා වැදගත් වන්නේ. ඉතින් ඒ නිසා තමයි ඔබට බොහොම ආදරෙන් බොහොම සෙනෙහසෙන් අපි මේ කාරණාවන් පිළිබඳව පහදා දෙන්නේ. ඉතින් අද දවසේ දම්සරණී සදාම් පිළිසඳර අපි නිමා කරන්නත් සෝදානම් වෙලා තියෙනවා. ඉතින් නිමා කරන්නට මතින් ඔබට මතක් කරන්නට නැවත වතාවක් විශේෂ කාරණාවක් වෙනවා. ඒ තමයි ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ සම්බන්ධ වෙන්නට දුරකථන මාර්ගය ඔස්සේ ඔබේ තියෙන ගැටලු යොමු කරන්නට ඒ ගැටලු වලට අපි අනිවාර්යයෙන්ම ඉදිරි සතියකදී පිළිතුරු ලබා දෙන්නටත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔබේ හඬින්ම ඔබේ ගැටලු අපට කියන්න කියලා ආරාධනා කරනවා. 071 812 99 99 071 812 99 99 කියන අපේ දුරකථන මාර්ගය ඔස්සේ ඔබේ ගැටලු අපට යොමු කරන්නට හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කළ අපේ ගෞරවනීය පින්වත් මෑණියන් වහන්සේට අපි පුණ්‍ය පුණ්‍යානුමෝදනා කරනවා. මේ ගෞතම බුදුසසුන තුළදී මුතුන් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම මේ රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන් වේවා, එකසේ හේතු වාසනා වේවා කියලා.